අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා කුමාර ගුණරත්නම් පැහැරගත්ත වෙලාවේදී ඇයි ඔක කිව්වේ නැත්තේ කුමාර ගුණරත්නම් හෝ ඔය කියන අපේ පක්ෂයෙන් වැත්තේච්ච ඔය කුඩා කණ්ඩායම දේශපාලන වශයෙන් අපිට කිසිම අභියෝගයක් නැවුන් ඔවුන් මේ දේශපාලනය කරනවද නැද්ද කියන අපේ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි